මිනිස්සුන්ගේ හිත නිවාලන බොහොම පැරණිම මෙවලමක්. ඒකින්ද අපි හිතුවා මේ පැරණි මෙවලම අරගෙන YouTube අවකාශයේ සැරිසරන්න. YouTube එකේ අපි පළ කරපු කවි දැකපු කීප දෙනෙක්ම අපිට පළ කරපු අදහසක් තියෙනවා. ඒ තමයි මේ කවිවල කිසියම් තේරුම් ගැනීමට සාමාන්‍ය ප්‍රේක්ෂකෙක්ට එකහෙලා තේරුම් ගන්න අපහසු යටිපෙළ අරුතක් තියනවා නම් ඒක පිළිබඳ කිසියම් විවරණයකුත් මේ සමග මේ ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා ඒ ඉල්ලීමට අහුම්කම් දෙමින් අපි කවියක් පිළිබඳව කරන පළවෙනි විවරණය තමයි සරුංගලේ කවිය ඇසුරෙන් අපි කරන්නේ. සරුංගලේ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කියමනක් තියෙනවා වංගේ මහා කවි රබින්ද්‍රනාත් tagore තුමා විසින් වරක ප්‍රකාශ කරපු ප්‍රකාශනයක්. එහි කියන්නේ පටු මාවතක අල්ප දර්ශනය කවියා සකල ලෝක ධාතුව දකි කියලා. ඒ කියන්නේ මේ මග තොටදි හමු වෙන පුංචි සුළු දෙයකින් උනත් මුළු ලෝකයම තේරුම් ගන්න පුළුවන් විදිහේ කවියක් කවියක තුල පහළ වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේ සරුංගලේ කවිය තුල තියෙන එවැනි අදහසක්. දුටියේ මිලමයෝ දුටියේ මිලමයෝ නුඹගේ ලස්සන සරුංගලේ පුංචි සිතේ සිටි ලස්සන කවියක් සිතින් උපන්ඩා පියමන නෑ නෑ ළමයෝ සමනල පොවෙක් සමනල කන්දට පියමනවා මේ කෙලි පිටියේ තනකති ගවයි උන් දුටුවේ නෑ සරුංගල ගත බිම රඳවා හිත උඩ යනවා ඉහළම ගිය කල් වැජබෙනවා මෙහි මත පිටාර කරගත්තොත් පුංචි ළමයේ ආශාවෙන් සරුංගලයක් කරන බවක් තමයි කවියෙන් කියවෙන්නේ ඒ වුණාට එතනින් කවිය නවතිනවා. කවියෙහි අර බොහෝ දෙනා ඉල්ලු කවියෙහි යටිපෙළ සොයාගෙන යද්දී අපිට විවිධ ආලෝක ධාරාවල් පහළ වෙනවා. දැන් බලන්නකෝ මේ කවිය කියනවා ဒုတိ යෙ මිලමයෝ ဒုတိ යෙ මිලමයෝ නුඹගේ ලස්සන සරුංගලේ. කවියයක මුලින් දකින්නේ සරුංගලයක් විදිහටමයි. ඊට පස්සේ අහු ඒක සඳහා වෙනම අර්ථකථනයක් දෙනවා. එහෙදි කියනවා ඔහු පුංචි සිතේ සිටි ලස්සන කවියක් හිතින් උපන්දා පිළිඳනවා කිය. ඊට පස්සේ ඒක සිතුවිල්ලක් බවට පත් වෙනවා කියලායි මට හිතෙන්නේ. මේක තව ටිකක් අපි විවරණය කරගෙන යනකොට නෑ නෑ ළමයෝ සමනල පොව්වේ සමනල කන්දට පියවනවා. ඒ කියන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය තුළ අපට හමු වෙන සංකේතාත්මක රූපයකුත් මේ කවිය ඇතුළට මේ කවිය ගේනවා. හැබැයි අපිට කවිය වැටහෙන්න ගන්නවා. ඔහු ඊට පස්සේ කියනවා මේ කෙලි පිටියේ තනකති ගවයෝ. උන් දුටුවේ නෑ සරුංගලේ. මේ සරුංගලේ දුටුවේ නැති ගවයෝ උපමා වෙන්නේ කාටද? මේ යාන්ත්‍රික ජීවන ක්‍රමයක් තුල හැදගැසෙනවා අපි සේරම. මේ කෙලි පිටියේ හිටියේ ගවයෝ වගේ. අපිට පේන්නේ අපි කන දේ, උපයන දේ පමණයි. ගවයා කවදාවත් ඔලු උස්සලා ඉහළ බලන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා ගවයට කවදාවත් නිදහසේ සැරිසරන සරුංගලේ පේන්නේ ඒක අපේ කිසියම් බෞද්ධ දර්ශනයේ ඉගන්නන ඉගැන්වීම් ඇතුලේ මේ සිත කියන කාරණේ කේන්ද්‍ර කරගත්තොත් අපේ සිත නිතරම හරිම කලබලයි. ආශාවන් පස්සේ ලුහුබඳිනවා. සතුට පස්සේ ලුහුබඳිනවා. සතුටට වඩා සැප පස්සේ ලුහු බඳිනවා. මේ සැප පස්සේ ලුහු බඳින සිත එකින් එක එකින් එක සොයාගෙන යන්නේම තවත් ආශාවක්මයි. ඒ ආශාවන් සොයාගෙන යද්දී ඊට ඉහළින් තියෙන මහා සැහැල්ලුව මේ සිතට පේන්නේ නැහැ. ඒක තමයි කවියා කියන්නේ. මේ තන පිටියේ තනකති ගවියෝ උන්දුටුවේ නැහැ සරුංගලී. කවිය අවසන් වෙන්නේ මෙන්න මෙහෙම. ගත බිම රඳවා සිත උඩ යනවා ඉහළම ගිය කල වැජඹෙනවා. මම හිතන මෙතෙක් අපි විස්තර කරගෙන ආපු ඒ සිතේ නිවීම කියන කාරණාව තමයි කවියා මේ කවිය තුල අපට ව්‍යංගයෙන් නැත්තම් කවියේ යටිපෙළ ලෙස කියපාන්නේ. ඒ කියන්නේ කිසියම් කෙනෙක්ට පුළුවන් නම් මේ අර තන පිටියේ තනකන ගවයෝ වගේ ඔහේ Tamanගේ තෘෂ්ණාවන් දෙසම බලාගෙන ගමන් කරනවට වඩා ඊට වඩා වෙනත් දෘෂ්ටියකින් ලෝකයේ දිහා ඔලුව උස්සලා බලන්න ඔහුට පෙනෙන්න ගන්නවා මේ අසීමිත නිදහස සංසුන් බව. ඒ සංසුන් බව ලද සිට ඉහළම වැජඹෙනවා. මේක තමයි මේ සංකේතාත්මක රූප ඇසුරෙන් කවියා කියන්නට උත්සාහ ගන්න. එනිසා කවියක් කියන්නේ සිත නිවන අපූර්ව මෙවලමක් නේ.